තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. අප සම්මුතියෙන් එදිනදා ජීවිතයේදී කතා කිරීමේදී මෝහ චෛතසිකය නිසා අකුසල අකුසල වේ නම් ඉන් ගැලවෙන්නේ කෙසේද? ආය කියන්නේ අප සම්මුතියෙන් එදිනදා ජීවිතයේදී කතා කිරීමේදී මෝහ චෛතසික නිසා අකුසල සිදුවේ නම් ඉන් ගැලවෙන්නේ කෙසේද? <laughs> එහෙන් ගැලවෙන්න ඉතින් සති සම්පජාඤ්ඤයෙන් යුක්ත වෙන්න ඕනේ. මේ කියන්නේ මොන අදහසින්ද? මේක කිව්වහම අනිත් අය මොකද්ද ග්‍රහණය කරන්නේ? ඒකෙන් වෙන්නේ හොඳක්ද නරකක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ රාහුල හාමුදුරන්ට පැහැදිලි කරනවා රාහුල ඔබ යමක් කරනකොට, කියනකොට, සිතනකොට යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මේ කරන දෙයින්, මේ කියන දෙයින්, මේ හිතන දෙයින් මට අනර්ථයක් වෙනවද? අනුන්ට අනර්ථයක් වෙනවද? එතකොට මට අනර්ථයක් වෙනවා කියලා කියන්නේ මොකක්ද? තමන් ලෝභයෙන් නම්, ද්වේෂයෙන් නම්, මාන්නෙන් නම්, ඊර්ෂ්‍යාවෙන් නම් ඒ ප්‍රකාශනය කරන්නේ, ඒ කාර්ය කරන්නේ, සිතුවිල්ල සිතන්නේ, එතනම තමන්ට අනර්ථයක්. ඒක ක්‍රියාත්මක කළාන් පස්සේ අනුන්ටත් හානි වෙනවා නම් ඒක ලෝකෙටත් අනර්ථයක්. ඉතින් ලෝකෙට අනර්ථයක්ද නැද්ද කියලා අපි පරිස්සම් වෙන්නත් ඕන. මම මේක කියන්නේ මොන අදහසින්ද? මොන විදිහේ මානසික තත්වයකින්ද? ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඉතින් එහෙම ඒකට තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. කියන වචන ගැන විතරක් නෙමෙයි තමන්ගේ මනෝභාව. ඒ කියන්නේ සතිය ගැන කතා කරන හැමතැනකදීම අපි නැවත නැවත අවධාරණය කරන්නේ මේ බාහිර කනවා කනවා යනවා යනවා කියලා බාහිරින් කෙරෙන කාර්ය ගැන විතරක් අවධානය තියාගෙන සිහිය පූර්ණ වෙන්නේ නැහැ. අවම වශයෙන් කරුණු දෙකක් ගැනවත් අවධානය යොමු වෙන්න ඕන. ඒ කෙරෙන ක්‍රියාව ගැනත් එහිදී මනස ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණා මනසින් ඇතිවෙන ප්‍රතික්‍රියා. අවම වශයෙන් ওই කරුණු දෙකවත් අපේ අවධානයට යොමු වෙනවා නම් තමයි හරියට සති සම්පජඤ්ඤයක් වර්ධනය වෙන්නේ.